සදාරන්නේ මොකද්ද? වෙච්ච සිද්ධිය කියන්නේ. මහණෙනි මේ මේ රාත්‍රියේ එක්තරා දෙවි කෙනෙක් කැවිදිලා ජේතවනය බුලුවාගෙන මට බෙන්න මීම වන්දනා කරලා කිව්වා. ස්වාමීනි මේ ධර්ම හතක් තියෙනවා භික්ෂූන් නොපිරිහෙන. මොනවද සත්තුගාරව ධම්මගාරව සංඝහගාර සංඝයාය ගරුත්වයේ ශික්ෂාවට ගරුත්වයේ සමාධිර ගරුත්වයේ කීකරු භාවයේ කල්යාණ මිත්‍ර භාවයේ මෙහිම තියෙනවා නම් ඒ භික්ෂුව පිරිහෙන්නේ නැහැ කියලා මට දෙවියා කියලා කියන්නේ කියලා කිව්වට පස්සේ සාරිපුත්යන් වහන්සේ මෙන්න මෙහෙම අදාරනවා. දැන් එතකොට මේ අර අර කරුණ ටිකමයිනේ දැන් සාරිපුත්යන් වහන්සේ අදාරනවා. එවන් උත්තේ ආයස්ම සාරිපුත්ත භගවන්තන් ඉරදවච. භාග්‍යතුන් වහන්සේට කියනවා ඉමසකෝ වහම් බන්තේ භගවතා සංකිට්ඨේන භාෂිතස එවන් විතරන අත්තං ආජානමි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔය කියපු කෙටියෙන් කියපු කරන මම විස්තර වශයෙන් දන්නවනේ. ඔන්නව අදාරනවා. ඉද බන්තේ භික්ඛු අත්තනාච සත්තුගහරවෝ හෝති. සත්තුගහරවතාච වන්නවාදි යේච චඤ්ඤේ බික්ඛු න සත්ත ගහරවා තේච සත්තු ගහරවත සමාදාපේති යේ චඤ්ඤේ බික්ඛු සත්ත ගහරෝ තේසං වන්නම් භහසති භූතා තච්ඡං කාලේන ඔන්න බලන්න සාස්තු ගරුත්වය කියන විග්‍රහය දැන් මේ එක ගරුත්වයක් තියෙනවා නම් පින්වතුනි ඔක්කොම තියෙන එක හොඳට මතක තියාගන්න එකක් නැත්නම් මොකක්වත් නැහැ එතකොට බලන්න ඕන සාස්තු ගරුත්වය මෙන්න මෙහෙමයි තියෙන්නේ ඒ තමයි ස්වාමීනි භික්ෂුවක් සාස්තුන් වහන්සේ ගරුත්වයෙන් යුක්තයි සිද්ධාර්ථ කුමාරයට නෙමෙයි ඒ කියන්නේ අර සිවුරු පොරව ගත්ත බුද්ධ කියලා ලේබල් ගහපු අර නිවන් දකින්න බණ කියනවා කියලා ලේබල් ගහපු සිද්ධාර්ථ කුමාරට නෙමෙයි සාස්තුන් වහන්සේට. ඒ කියන්නේ බුදුරයන් වහන්සේට අර පුක්කුසාතිට හම් හම්බුනේ ධර්මයේ කියවට පස්සේ අන්නේ බුදුරයන් වහන්සේට මිසක් අර මේ මේ පුක්කුසාති අර දැකපු ලස්සන රූපයක් තියෙන මිහිරි කටාඩක් තියෙන සිවුරක් පොරව ගත්ත එක්කෙනාට නෙමෙයි. අන්න ඒක හොඳට තේරුම් ගන්න. එතකොට ඒ සාස්ත්‍රු ගරුත්වයෙන් යුක්තයි. සාස්ත්‍රු ගරුත්වයෙන් යුක්ත වෙනවා. සාස්ත්‍රු ගරුත්වය පිළිබඳ වර්ණනා කරනවා. එතකොට සාස්තු ගරුත්වය පිළිබඳ වර්ණනා කරනවා. දැන් මේ මොකක්ද මේ කියන්නේ? සාස්තු ගරුත්වය කියන නිර්වචනය. සාස්තු ගරුත්වය කියන නිර්වචනය වර්ණනා කරනවා. සාස්තු ගරු ගෞරවය යම් කිසි කෙනෙකුට නැත්නම් අන්නයට කාට නැත්නම් භික්ෂුවට නැත්නම්. කාටද නැත්තේ? භික්ෂුවන්ට. කවුද භික්ෂුන් කියන්නේ? බුදුරණවහන්සේගෙන් පැවිදිච්ච අය. තේරුණාද? භික්ෂුන් කියන්නේ කවුද? බුදුරණවහන්සේගෙන් පැවිදිච්ච අයට කවුරු ගැනද ගෞරවයක් නැත්තේ? බුදුරණවහන්සේ ගැන ගෞරවයක් නැහැ. ඇයි දැන් ගෞරවය තියෙන්නේ කාටද? අර සිද්ධාර්ථ කුමාරයන්නේ සිවුරු පොරවගත්ත බුද්ධ කියලා ලේබල් කරපු සිද්ධාර්ථ කුමාරයන්නේ ගරුත්වය තියෙන බුදුරණවහන්සේ ගරුත්වය නෑනේ. එතකොට බුදුරණවහන්සේ ගරුත්වය නැත්තම් අන්නේ ගරුත්වය නැති භික්ෂූන්ට බුදුරණවහන්සේ ගැන ගෞරවය ගැන අන්න වර්ණනා කරනවා. සමාදම් කරවනවා. ගෞරවත්වයේ තියන අය ගැන. දැන් එතකොට අපි නිකන් ඕනේ නෑනේ නේ මුකුත් කියන්නේ. එහෙමනේ තියෙන්නේ. හැබැයි ඒව අඩු නම් එයාට සාස්ත්‍රු ගරුත්වය නෑ. ගෞරවත්වයේ තියෙනවන යම් කිසි කෙනෙක් පිළිබඳව යම් කිසි කෙනෙකුට බුදුරන් වහන්සේ පිළිබඳව සිද්ධාර්ථ කුමාරයා පිළිබඳව නෙමෙයි සිවුරු පොරවගත් සිද්ධාර්ථ කුමාරයා පිළිබඳව නෙමෙයි බුදුරන් වහන්සේ පිළිබඳව ගෞරවත්වයේ තියෙනවනම් ඒ කෙනා කෙරෙහි ඒ සත්‍ය වූම කාරණාව අවස්ථාවේදී කතා කරනවා සුදුසු අවස්ථාවේදී දැන් මෙව නැත්තම් එයාට මොකද නැත්තේ ශාස්ත්‍රීය ගරුත්වයේ නේ අර සිද්ධාර්ථ කුමාරයට පැහැදිලා ඉන්නව අච්චරයි. සිවුරු පොරවගත්ත අර බුදුයි කියලා ලේබල් ගහපු සිද්ධාර්ථ කුමාරට පැහැදිලා ඉන්නවා මේ කරුණ නැත්තම්. ඒ කියන්නේ සුදුසු අවස්ථාවේ ගරුත්වය තියෙන කෙනත් එක්ක කතා කරන්නේ නැති කෙනාට ඒක සමාදම් කරන්නේ නැති භික්ෂූන්ට අනිත් අයට නෙමෙයි ඒක නැති භික්ෂූන් ඉන්නවා. අන්න ඒක වෙන්නේ නැත්තම් එයාට නෑ සාස්තු ගරුත්වය. දැන් ඔන්න බලන්න අපි ගැන කියන්නේ අපට අවංකවම සාස්තු ගරුත්වය තියෙනවා නම් මේ කරුණ ටික තියෙන්න ඕනේ. මේ කරුණ නැත්තම් අපට සාස්තු ගරුත්වයක් නෑ. ඒක නිසා හොඳට හිතන්න සාස්තු ගරුත්වය කියන්නේ මොකක්ද කියලා. ඊළඟට ධර්මගරුත්වය ওই විදිහටම විස්තර කරනවා. මොකද්ද? තමා ධර්මගරුත්වයෙන් යුක්ත. මොකද ධර්මගරුත්වය කියන්නේ පංච උපාස්කන්ධය ගැනද? ධාතු නෑ නෑ ඒවට නෙමෙයි. ධර්මගරුත්වය කියන්නේ ඒව මුල් කරගෙන බුදුරණවහන්සේ කිව්ව නියමන්නේ. ඒක මුල් කරන් කිව්ව ටික බුදුරණවහන්සේ. අන්න ඒකට තියෙන ගරුත්වය. ඒ ඒක අන්න ඒ ගරුත්වයෙන් යුක්තයි ඈ. ඒ ගරුත්වයෙන් යුක්තයි ඊළඟට ඒක පිළිබඳව වර්ණනා කරනවා. දැන් අපිනම් වර්ණනා කරන්නේ නිකන් ඔහේ ඉන්නෝනේ නේ. ඒක පිළිබඳව වර්ණනා කරනවා. දැන් ඒව නැත්තම් එයාට ගරුත්වය නෑනේ. ඒ කියන්නේ එයාට ඒක නැති නිසා ඒක කියන්නේ නැත්තේ. එයාට තියෙන අර අර ඉච්චර සතුටු වෙන්න දෙයක් නැහැනේ. ඒ කියන්නේ සතුටු වෙන්න දෙයක් ආවනම් ඒක වර්ණනා කරනවා. අර නිකන් එයා අර සතුටු වෙනවා කියලා දාගැනීමක් විතරයි තියෙන්නේ. අවංක හතුරක් වෙනවා නම් ඒක වර්ණනා කරනවා. ඊළඟට නැති කට්ටියන්ට නැති කාටද කියන්නේ? නැති භික්ෂූන්ට. දැන් භික්ෂූන් කියන්නේ කවුද? බුදුන් වහන්සේ ළඟ මහාන වෙච්ච අයනේ. ධර්මය ඉගෙන ගත්තයිනේ. දැන් ධර්මය ඉගෙනගෙනද? නෑ ඉගෙනගෙන නෑ. ඒක ඒකනේ ධර්මයට ගරුත්වය නැති අයට සමාදම් කරවන්නේ. භික්ෂූන්ටයි ධර්ම ගරුත්වය නැත්තේ. වෙන කාටවත් නෙමෙයි. එතකොට ඒ ගරුත්වය සමාදම් කරනවා. තියන අයත් එක්ක තියන අයත් එක්ක සුදුසු කාලේ කතා කරනවා. දැන් මෙව වෙන්නේ නැත්නම් එයාට මොකද නැත්තේ? තියන අයත් එක්ක කතා කරන්නේ නැහැ කියලා කිව්වොත් එහෙම මොකද වෙන්නේ? එයාට ධර්ම ගරුත්වයක් නැහැ. ඇයි එයාට ඒක සතුටක් නැහැනේ. සතුටක් තියෙනවා නම් එයා කතා කරනවමයි. එයා ඉගෙනගෙන තියෙනට පංච උපාස්කන්ධ ධාතු ආයතන ස්කන්ධ මොනවද හැල් ටිකක් ඉගෙනගෙන බුදුරණවහන්සේ කිව්ව දේ ඉගෙනගෙන නැහැ. ඒක ඉගෙන ගත්තා නම් එයා ධර්ම ගරුත්වයේ තියෙන කෙනා එක්ක ධර්මයේ කතා කරනවාමයි සුදුසු තැනදී කතා කරනවාමයි. සුදුසු තැන කියන්නේ මොකද්ද? දැන් අර සුදුසු තැන් ආව කාටද අනුරුද්ධ මහරහතන් වහන්සේලා නම් දවස් 5කට තරයක්වත් නේ. අනිත් අයට එන හැම වෙලෙම එන්න එනවනේ. දැන් අනුරුද්ධ මහරහතන් වහන්සේලා අර ගෝසිංග වනයේදී සුදුසු අවස්ථාවක් කියන්නේ දවස් 5කට සැරයක් කතා කරන්නේ. කියන්නේ ඒ ඒ ඒ අයගේ ස්වභාවයට. එහෙනම් අනිත් අයගේ ස්වභාවය ගත්තා නම් එහෙම අඩුම දවසකට හතර පහ සැරයක්වත්. ඒ කියන්නේ එච්චර ගරුත්වයක්. ගරුත්වේ නැත්තම් කතා වෙන්නේ නැහැ. අර අර ඉගෙනගත්ත වචන හැලී ටිකක් විතරයි. ඒක නිසා හොඳට තේරුම් ගන්න මේක අපට කියන්නේ පිරිහෙන්න තියෙන්නේ අන්න එතකොට. නැත්තම් පිරිහෙනවා. ඇයි ධර්ම ගරුත්වේ නැන්නේ? ඊළඟට සංඝයාට ගරුත්වය. සංඝයා කියන්නේ කවුද? සිවුරු පොරව ගත්ත අයද? සංඝයා කියලා කියන්නේ සුපටිපන්න උජුපටිපන්න. දැන් මේ ඔන්න එයා සංඝයාට ගරුත්වයෙන් යුක්තයි. ඔන්න බලන්න දැන් කියන එක යම් කිසි භික්ෂූන් සංඝයාට ගරුත්වෙන්නේ නැත්තම් ඉතින් භික්ෂූන් සංඝයා නම් අය කතා කරන දෙයක් නැහැ නේද? සිවුරු පුරව ගත්තා එන නෑ භික්ෂූන් ඉන්නවා සංඝයාට ගරුත්වෙන්නේ නැති. ඊළඟට සුදුසු අවස්ථාවේදී නෑ එයා එයාගේ ස්වභාවය තමයි සංඝයාගේ වර්ණනා කරන එක එයාගේ ස්වභාවය. ඒ සංඝයා භාවනා කරනවා. දැන් ඒක කරන්නේ නැත්තම් කරන්නේ නැත්තේ ගරුත්වය නැති නිසා. ගරුත්වය තියෙනවනම් ඒක ඇතුලෙන් තියෙන එකක්. අන්න ඒකයි යා කරන්නේ. ඇතුලෙන් තියෙනවනම් එයා කරනවා ඒක. ඇතුලෙන් නැත්තම් එයා නිසද්දයි. එයාට නිකන් අර නිකන් ඔහේ එකක් ඉගෙන ගත්තා එච්චරයි. අවංකව තියෙනවනම් අන්න සංඝයාට සංඝයා ගැන වර්ණනා කරනවා. නැති කට්ටියන්ට නැති කාටද භික්ෂූන්ටයි නැති සංඝයාට ගරුත්වය. නැති භික්ෂූන්ගේ කියන්නේ සංඝයාට ගරුත්වය නැති භික්ෂූන්ට ගරුත්වය ඇති කරන්න සමාදම් කරනවා. තියෙන අයත් එක්ක තියෙන අයත් එක්ක ඒ සංඝයා ගරුත්වය කතා කරනවා. දැන් අපි නම් තියෙන අයත් කතා කරන්න ඕනේ නැහැ කියලානේ කියන්නේ. ඒ කියන්නේ ඇයි ගරුත්වය නැහැ. ඇයි ගරුත් ඒක පින්වතුනි මේ ඇතුලෙන් මෙන එකක්. ඒක අවංකව එන එකක්. ඒක ආවනම් එයාට සතුට ප්‍රකාශ වෙනවා. හතුර කතා වෙනවා. එහෙම නැත්නම් එයාට ඇත්තටම ගරුත්වයක් නෑ. අන්න බුද්ධ ගරුත්වය, ධම්ම ගරුත්වය, සංඝ ගරුත්වය, ශික්ෂා ගරුත්වය හික්මීමෙන් යුක්ත වෙනවනේ. හික්මීමේ නුක්තිය වටිනාකම වර්ණනා කරනවා. හික්මීම නැති භික්ෂූන්ට දැන් භික්ෂූන් කියන්නේ දුස්සීල දැන් දුස්සීල නම් භික්ෂු කියන්නේ නේ. දැන් අපි දුස්සීල වචන කතා කරනවා නම් දුස්සීල කියන්නේ පාරාධිකාරය. ඒතකොට මේ සාමාන්‍ය මොනවා රැගෙන ඉන්නයි නමුත් හැබැයි හික්මීමක් නැහැ නේද? අන්නේ හික්මී නැති අයගේ කාගේද? භික්ෂූන්ගේ හික්මීමක් නැති භික්ෂූන්ගේ හික්මීම ඇති කරන්න ඒ හික්මීමට ගරුත්වය ඇති කරන්න වර්ණනා කරනවා. තියන අයට අවුණ දෙයක් කරගත්තා එහෙම නෑ. තියෙන අයටත් හික්මි වැදගත්කම වර්ණනා කරනවා. ඒතකොට බලන්න එහෙනම් අවංක කරුත්වය තියෙනවා නම් එයාට ඒ දේ වෙන්නේ නැද්ද? ඒ දේ වෙනවා. අවංක කරුත්වය නැති නිසායි ඒ දේ වෙන්නේ නැත්තේ. ඊළඟට තමයි සමාධි එකඟභාවය. එකක එකක නැති වුණත් යම් ඇත්තටම ගත්තොත් ධර්මයේ හරියට අහනවා එකඟත්වයක් තියෙන එකක නැති වෙන්නේ එකක යම් කිසි කෙනෙකුට ධර්මයේ එකක නැත්තම් සිල් රැකීමක් නැත්තම් එයා ධර්මයේ අහලා නැහැ. ධර්මයේ අහන්න බෑ පින්වතුනි හික්මීමක් නැත්තා එකඟත්වයක් නැත්තා. හික්මීමක් එකගත ධර්මය අහන්න බෑ ධර්මය අහපු නැති නිසා මෙයාට බුද්ධ ගෞරවත්වයක් එනවද නැහැ කතා කරන්නේ නැහැ බුදුරණවහන්සේ ගැන ඉස්මතු කරන්නේ ඒක දන්න කෙනත් එක්ක කතා කරන්නේ ධර්ම ගෞරවත්වයක් නැහැ ඒ මොකක්වත් නැහැ ඇයි එයාට හික්මීමකුත් නැහැ එකගතයකුත් නැහැ ඒකට ගෞරවත්වයකුත් නැහැ බුද්ධ ගෞරවත්වයකුත් නැහැ ධම්ම ගෞරවත්වයකුත් නැහැ ධර්මය අහලත් නැහැ ඉගෙනගෙන තියෙන සිද්ධාර්ථ කුමාරයා කියපු සිගුරු පොරොගත සිද්ධාර්ථ කුමාරයා කියපු අර පංච පාස්කන්ධ ධාතු ආයතන කියලා ඒ කාලේ විවහාර කරපු අන්නේ ටික ඉගෙන ගත්තා. ඉතින් ඒක ඒව ධර්මයේලු කියලා නිකන් ලේබල් කරගෙන ඇතුලේ සතුටක් නැහැ. උලාර පාමොජ්ජය කියන එක නැහැ. ඒ කියන්නේ බුදුරන් වහන්සේගේ ධර්මයේ කියන කාරණාව යෙදිලා නැහැ. ඉතින් ඒ නිසා අන්න හිමීමේ යාගරුත්වයෙන් යුක්ත වෙනවා. ඒ හික්මීමේ එකගභාවයේ ගරුත්වයෙන් යුක්ත වෙනවා. එකගභාවය පිළිබඳ වර්ණනා කරනවා. ඊළඟට එකගභාවය නැති භික්ෂූන්ට කාටද නැති එකගභාවය භික්ෂූන්ට නැති භික්ෂූන් එකඟ භාව ඇති කරගන්න වර්ණනා. තියෙන අයත් එක්ක ඒක පිළිබඳ වර්ණනා කරනවා. දැන් හොඳට තේරුම් ගන්න මෙතන කරුණු හතරක් කියවුණ එකක. ගරුත්වයේ තියනවා කියන කාරණාවයි වර්ණනා කරනවා කියන කාරණාවයි නැති කට්ටියන් නැති කරගන්න වර්ණනා කරනවා කියන එකයි. ඇති කට්ටියන්ට අනුසුදුසු කාලයේදී වර්ණනා කරනවා කියන. ඒතර මේ හතරම ගරුත්වයත් එක්ක තියෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. ඊළඟට තමයි සමාධි ගරුත්වය. ඊළඟට ශෝචකම, කීකරුකම. ඔන්න කීකරු කීකරුත්වයේ ගරුත්වයේ තියෙන කෙනාගේ ස්වභාවය. කීකරු වෙනවා. ඒ කියන්නේ සුවච වෙනවා, කීකරු වෙනවා, වචනට අවනත වෙනවා, පදක්කනක් ගහය පිළිගන්නවා. ඊළඟට කීකරුකම ගැන වර්ණනා කරනවා. ඒකේ වටිනාකම වර්ණනා කරනවා. කීකරු නැති භික්ෂූන්ට කීකරුකම ඇති කරගන්න අන්න ඒකට ඒක සමාදන් කරනවා. කීකරු තියන අයද? අන්න ඒ කීකරුකම වැදගත්කම ඉස්මතු කර කර පෙන්නනවා. ඒතකොට ඒක තියෙනවා යාට. ඒක නැත්තම් කී කරුණේ? ඒ වර්ණාව ඒ ඒ වටිනාකම ඉස්මතු වෙන්නේ නැත්තම් එයි උලාර පාමොජ්ජන්නේ නෑනේ. නිකන් අර ඔහි ඉන්නම් වල ඉන්න එකක් විතරයි. ඊගෙන ගන්නවා කියලා ඉගෙන ගන්නවා, වදිනවා කියලා වදිනවා. මොකක්වත් නැහැ. ඇතුලෙන් ඒ ආධ්‍යාත්ම සැනසීම නැහැ. ආධ්‍යාත්ම සැනසීම තියෙනවා නම් මෙන්න මේක තමයි. ඒ ගරුත්වය පිරෙන්නේ නැහැ කියලා බුදුන් සදාරන්නේ ඒකනේ. එයා නිවන ළඟයි. එයා නිවන ළඟයි. එයා පිරිහෙන්නේ නැහැ. මේව නැත්තම් නිවන දුරයි. එයා පිරිහෙනවා. එතකොට එනම් අපටම චෝදනා කරගන්න එනවා. අපට නෑ මොනවද? බුද්ධ ගරුත්වයක් නෑ. සාත්‍ය ගරුත්වයක් නෑ. ධර්මයට ගරුත්වයක් නෑ. සංඝයාට ගරුත්වයක් නෑ. ශික්ෂාවට ගරුත්වයක් නෑ. එකඟ බවට ගරුත්වයක් නෑ. කීකරකමට ගරුත්වයක් නෑ. ඊළඟට කල්යාණ මිත්‍රයාට ගරුත්වය. කල්යාණ මිත්‍රයෙක් යුක්ත වෙනවා. කල්යාණ මිත්‍රය කියලා වර්ණනා කරනවා. දැන් අද අපි අපි එහෙම වර්ණනා කරලා නැහැ. ඕනක හයිනේ. වර්ණනා කරනවා. ඊළඟට තමයි කල්යාණ මිත්‍රයන් නැති භික්ෂූන්ට කල්යාණ මිත්‍ර සමාදම් කරනවා. කල්යාණ මිත්‍රයන් යුක්ත කෙනාට අන්න සුදුසු කාලෙදී කල්යාණ මිත්‍රය ගුණ වර්ණනා කරනවා. දැන් ඕක විනෝද බලන්නකෝ. මොකද ඒ වටිනාකම ආවනම් ඒ වර්ණනාව තියෙනවමයි. වටිනාකම නැත්තම් වර්ණනාව නැහැ. වටිනාකම නැති නිසාමයි වර්ණනාවක් නැත්තේ. දැන් මේ කරුණු හතෙන් යුක්තයි නම් එයා නිවනට ළඟද නැද්ද? නිබ්බාන සම්තිකේ කියලා බුදුරණවහන්සේ වදාරන මොකද්ද? නිබ්බානස්සේව සම්තිකේ අබබ්බෝ පරිහානාය. පිරිහෙන්නේ නැහැ නිවන ළඟයි. ඒ කියන්නේ මේ කරුණු නැහැනේ. ඒ කියන්නේ බුද්ධ ශාසන වහන්සේ ගරුත්වයක් නැහැනේ. මේ විදියට යුක්ත නැහැ. ඒ කියන්නේ බලන්නේ නම් අපි හිත හිතා මේවා කොච්චර කරන්න ඕනද කියලා. බුදුරන් වහන්සේ ගැන වර්ණනා කරන එක ඒකේ දන්න අයත් එක්ක ඇති අයත් එක්ක වර්ණනා කරන නැති අයත් එක්ක සමාදම් කරන එක ධර්මයේ සංගය ඊළඟට ශික්ෂාව ඊළඟට එකක භාවය කීකරුකම කල්යාණ මිත්‍රයා මෙව්වා එහෙම වෙද්දි තමයි ඒ ගරුත්වයේ යුක්ත වෙන්නේ. නැත්නම් පින්වතුනි මොන දේ කරත් අපට නෑ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. ඉතින් මෙහෙම සාරිපුත්යන් වහන්සේ වදාලා සාදු සාදු සාරිපුත්ත සාදු කෝතවං සාරිපුත්ති මස්ස මයා සංකිටේන භාෂාතික විත්තා නත්තංජ ආජානා සාරිපුත්ත හොඳයිනේ හොඳයිනේ සාරිපුත්ත ඔය කිව්ව ඕක තමයි මම කියපු භාෂිතයේ විස්තර අර්ථේ අන්න බුදුරන් වහන්සේ නැවත වතාවක් ඉද සාරිපුත්ත බික්කු කියලා අන්න වර්ණනා කරනවා. ඒකම ඉස්මතු කරලා පෙන්නනවා. ඊතර මේ මොන වචනයක්ද? බුද්ධ භාසිතයක් ඈ හොඳට තේරුම් ගන්න. එතකොට යම් කිසි කෙනෙකුට මෙව්ව නැත්තම් තියනවා නම් මොකක් වෙලාද? නිවනට ළඟයි ඈ. ඒ කියන්නේ නෑ කියන එකනේ. කොච්චර ලැජ්ජාවක්. සාස්තුන් කරුත්වි නෑ කිව්වා. ඇයි මේ කරුණ නෑ? ඔන්න බලන්න අපිට හිතන්න කරුණ ඕන තරම් ටිකක් තියෙනවා. අර හර බර කරලා එක එක වචන කතා කරනවට වඩා අවංකෝ ශාස්ත්‍රකරුත්තේ තියේද තිබ්බනම් ඉතින් නිවනට ළඟයිනේ. එහෙනම් මේවා තියෙන්නේ හරියටම කාගේද? හික්මෙන කෙනාට නේ. අනික් කෙනාට නෑ. නැත්තම් කොච්චර ලැජ්ජ වෙන්න ඕනද? ඒ කියන්නේ සේකත්වය නැති තැනමයි ඔක තියෙන්නේ. ඒ කියන්නේ යාට සාස්ත්‍රකරුත්වයක් නෑ. ධර්මයට කරුත්වයකුත් නෑ. සංඝයට කරුත්වයකුත් නෑ. ශික්ෂාවට කරුත්වයකුත් නෑ. එකඟ බවට කරුත්වයකුත් නෑ. ඊළඟට ස්කීකර බවට කරුත්වයකුත් නෑ. කල්යන් මිත්‍ර ගරුත්වයකුත් නැහැ. එකක්වත් නැහැ. තිබ්බනම් එයා සීක වෙනවා. මොකද එයා නිබ්බාන සේව සම්තිකේ. ඒක නිසා හොඳට තේරුම් ගන්න අපි කොච්චර එහෙනම් අපි ලැජ්ජා වෙන්න ඕනද? අපි සංවේගයක් ඇති කර ගන්නට ඕනද? සංවේගයක් ඇති කරගෙන මෙවුවා හිත හිතා දිනු කර ගන්න ඕනේ. හිත හිතා දිනු කර ගන්න ඕනේ. නැත්නම් පින්වතුනි මොකද වෙන්නේ? පරිහානාය පිරිහෙනවා. නිවනට දුර වෙනවා. එයා පිරිහිලා යනවා. ඒක තමයි ද්විතිය සෝවචස්සතා සූත්‍රේ.